තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. නව වසර ආරම්භ වෙලා ඒ වසරේ බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔබ වෙත ගෙනෙන විදර්ශනා ධර්මදේශනා මාලාවේ පළමු දේශනාව මේ අයුරින් ආරම්භ කරන්න සූදානම් වෙනවා. මේ දේශනාව පවත්වන පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ අපේ নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු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 ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හැම කෙනෙක්ම මේ ජීවිතයට ඇවිල්ලා මේ ජීවිතය තුල නොයේකුත් කාරණාවන් සිද්ධ කරමින් ඉදිරියට යනවා යම් දෙයක් පිළිබඳව බාහිරින් බලන කෙනෙකුට ඒ දේ පේන විදිහත් ඒක තුළ විනිවිද බලනකොට ඒ දේ පේන විදිහත් ආත්මසීම වෙනස්. ඒ කියන්නේ අපි සමහර වස්තුන් දිහා අන්වීක්ෂයකින් වගේ දෙයකින් බැලුවොත් අපිට කියන්න බෑ ඒ වස්තුව ඒ වගේ එකක් කියලා කියන්න බෑ. බාහිරින් පෙනෙන දේ සම්පූර්ණයෙන් වෙනස්. ඊට අමතරව ඒක ඇතුළත ඒක විනිවිද දකිනකොට ඒකේ තියෙන ඒක තියෙන ස්වභාවය සම්පූර්ණයෙන් ඊට වැඩිය ආත්පසින් වෙනස් දෙයක්. ජීවිතේ විනිවිද දකින්න ඕනේ. ජීවිතේ විනිවිද දැක්කහම ජීවිතයේ තියෙන ඇත්ත తත්ත්වය තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඇත්ත తත්ත්වය තේරුම් අරගෙන ජීවත් වෙන්නේ නැත්නම් ජීවිතේ විනිවිද දැක්කේ නැත්නම් අපි හැමදාමත් අඳුරේ ඉන්නවා වගේ ජීවත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා වෙනුයි මේ මේ ජීවිතය මේ අපි ගෙවද්දිම හැම වෙලෙම අපි උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතයේ විනිවිද දැකීමකට එන්න නැත්නම් ඒ විනිවිද දකින්න පුළුවන් දේවල් සාමාන්‍ය සිතකට පේන්නේ නැහැ. එහෙනම් ඒක තමයි අපි කියන්නේ මේ පේන ලෝකේ අපිට සාමාන්‍ය ලෝකේ ඔක්කොම පේනවා. ඒ වුණාට ඒ පේන ලෝකේ නොපෙනෙන දේවල් තියෙනවා නොදැනෙන දේවල් තියෙනවා. අන්නේ නොපෙනෙන නොදෙනෙන දේවල් පිළිබඳව ඒ පැතිකඩ දැන ගැනීමටයි අපි මේ වගේ වැඩසටහනක් ආරම්භ කරන්නේ. ඉතින් මේක බොහොම මේ ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්. අපි හම් වෙන්නේ සතියක දවස් දෙකයි. ඒ දවස් දෙකේ කතා කරන දේවල් අපි සතිය පුරාවට ක්‍රියාත්මක කරන්න ඕන. අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේදී සතියකට එක එක කරුණක් කරගෙන දවස් 7ේම කතා කරා. දැන් කතා අඩුයි. දැන් තියෙන්නේ ක්‍රියා කරන්න ක්‍රමානුකූලව දියුණු වෙලා තියෙන්න ඕන තමන්. ඒකයි අපි සතියේ දවස් දෙකක් මේ දෙපාර්ශ්වයේම මේ විදිහට හම්බෙලා සාකච්ඡා කරන්න තීරණය කරේ. ඒක ජීවිතය සම්පූර්ණයෙන්ම උඩියට ඉකුරු වෙන කාරණාවක් තමයි ධර්මය කියලා කියන්නේ. මොකද්ද වෙන්නේ කියලා හොයාගන්න ඕන. මේ දන්නවා බ්‍රාහ්මණයෝ කොහොමද ධර්මය අවබෝධ කරගත් සත්‍ය පස්සේ හෝ ඊට පෙර. හරිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන උදම් ඇනවා. ඒ යම් කිසි ඉවක් දැහිලා. නේද? අභික්ඛන්තම් භෝගෝතම, අභික්ඛන්තම් භෝගෝතම, සේයතාපි භෝගෝතම, නික්කුජ්ජිතං වා කුජ්ජේය. පටිච්චන්නං වා විවරය. නේද? වැහිලා තියෙන දේ ඇරුණා වගේ. යටිකුරු වෙලා තිබ්බ දේ උඩුකුරුනා වගේ. අඳුරේ අඳුරේ තිබ්බ තැනකට පහනක් දැල්වුවා වගේ. කාන්තාරය යන කෙනෙකුට ෂේම භූමියක් හම්බුණා වගේ. ඉතින් යටිකුරු වෙලා තිබ්බදී උඩුකුරු වුණා කියන එකේ තේරුම මොකද්ද? එහෙනම් ඇතර මොනවා හරි මේ වැහිලා තිබ්බ දෙයක් අරුණා කියන එකේ තේරුම මොකද්ද? නොදැක්ක පැත්ත දැක්කා කියන එක. නේද? නොදැක්ක දෙයක් දැක්කා වැහිලා වැහිලා තිබ්බ දේ දැක්කා. එහෙනම් ජීවිතේත් නොපේනෙන පැතිකඩ නේද අපේ ජීවිතේ අපිට පේන දෙයට වැඩිය ඒ කියන්නේ වැහිලා තිබිලා පේන දෙයට වැඩිය නොපෙන දෙයක් තියෙනවා. අන්න ඒ නොපෙන දෙයට තමයි අපි කියන්නේ විශේෂ දැනීමක් ඇති කර ගැනීමට කියනවා නිදර්ශනාව කියලා. ඉතින් ඒකින්ද ආය මේ ලෞකික ජීවිතයේ දේවල් ගැන නැත්නම් තවත් මේ නේද අපි අතිනකන් කතා කරන අපේ උරුමය ගැන කතා කරා. තව බොහෝ දේවල් ගැන කතා කරා. දැන් ඉතින් ආය ඒ වගේ දේවල් කතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැත්නම් අපි විදර්ශනාව ගැන විතරක් සාකච්ඡා කරන්නටයි මේ වැඩසටහන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද අපි අපේ ජීවිතය අනිත් පැත්ත හරව ගන්න වැඩපිළිවෙල දැන් ඍජුවම ඍජුවම වැඩපිළිවෙලට යන්නට සිද්ධ වෙනවා. ඒක හැබැයි තා ප්‍රායෝගික එකක් වෙන්න ඕනේ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙවි මේ ධර්ම කරුණු ධර්ම කරුණු මේකෙන් මට ලැබෙවි කියලා ධර්ම කරුණු වලට අපිට ඕන තරම් පුස්තක පුස්තක තියෙනවා ධර්ම පුස්තක තියෙනවා ඒක මම කෙටියෙන් කියන්නම් මේ කරන්න හදන්නේ මොකද්ද කියලා ධර්ම කරුණක් කිසිම අපි උත්සාහවන්ත වෙමු කියලා මම කියන්නේ මාත් එක්කම එකතු වෙලා. උත්සාහවන්ත වෙමු කිසිම ධර්ම කරුණක් අපිට සම්බන්ධ කරගන්නේ නැතුව සකසා නොකර ඉන්න. මම හිතනවා ශ්‍රාවකයෝ සහ දේශකයා කියන දෙගොල්ලන්ට මේක යහපතක් වෙනවා. දන්නවද මේ අතට පින් දෙන්න ඕන කාරණාවක් තියෙනවා මේ ඒ තමයි මේ ධර්ම දේශනා මාලාවල් කීපයක් අපි කෙටි ධර්ම දේශනා මාලාවක් අවසාන වශයෙන් සිද්ධ කළා. නිවන් මාර්ග දේශනා මාලාව සිද්ධ කළා. පත්‍රික්ෂා දේශනා මාලාව සිද්ධ කළා. දන්නවද? ඒකත් එක්ක මේ දේශනා කරන අයත් තමන්ගේ දැනීම වර්ධනය කරගන්නවා කියලා. විදර්ශනා වර්ධනය කරගන්නවා කියලා දන්නවද? නේද? එහෙම වෙනවා. එහෙම වෙන්න වෙනවා. ඇයි? කල් දාන්න බෑනේ. දැන් හෙට දවසේ ධර්ම දේශනාවක් කරන්න තියෙනවා නම් ඒ පිළිබඳව අවශ්‍ය කරන කාරණා කාරණා සම්බන්ධ කරගන්න ගියාම ඒකත් එක්ක උන්වහන්සේලාටත් යහපතක් සිද්ධ වෙනවා. මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය ඇත්තටම මහා ආනිසංස වාරයක් තියෙනවා. මොකද බණ කියන හාමුදුරුවෝ සමහර ධර්ම ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා දේශනා කරන අතර වාරයේදී මාර්ගසිත පහළ වෙලා තියෙනවා. අතීතයේදී. ඒකින්ද පැහැදිලිවම අපි ප්‍රත්‍යවේක්ෂා කණ්ඩායම් අපි කල්පනා කරත් ඒකල යුතු තියෙනවා. අපි ඔක්කොම අපි ඔක්කොම සමූහයක් විදිහට යම්කිසි අපිට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපි සමූහයක් විදිහට කණ්ඩායමක මාත ඇතුළුව අපි ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ යම්කිසි ඉදිරියකට පැමිණීමක් සිද්ධ වෙනවා වෙමින් තියෙනවා. ඒ මොකද අපි එකතු වෙලා පුළුවන් තරම් බණ අහනවා බණ කියනවා. අපි ඔක්කොම එක ගොඩකට දාලා කතා කරමු. ඒකින්ද මේක ඊටත් වැඩි එහාගේ දෙයක් වෙන්නට ඕනේ. ඒකින්ද සම්මුතියක් ඇති කරගමු කියලායි මගේ අදහස. මොකක්ද? එතකොට මෙයාටත් පුළුවන් මට එවන ලිපිවල පවා ලියලා එවන්න හැමදාම අපි සිකුරාදා සජීවී දේශනාවකින් හම්බ වෙන හින්දා ලිපි එවලත් එවන්න පුළුවන්. අනිත් එක අපි බලාපොරොත්තු වෙන්නේ සෙනසුරාදා ඉරිදා කතා කරන දේ සෙනසුරාදාද කතා කරන දේ පිළිබඳ ගැටලු කතා කරන ඊළඟ පහුවෙන්නේ සෙනසුරාදා. මේ සිකුරාදා. සිකුරාදා සජීවී දේශනාවේදී. මේ සතියේ සෙනසුරාදා ඉරිදා කතා කරන ධර්ම කරුණු පිළිබඳ තියෙන ගැටලු අපිට කතා කරන්න දවසක් තියෙන සති දවස් 5කට පස්සේ. ඇත්තටම ලිපියක් උනත් එවන්න හොඳටම වෙලාවක් තියෙනවා. ඒකින්ද අපේ සීමාවක් දාගමු අපි හැමෝටම කතා කරන්න පුළුවන් යම්කිසි සීමාවක් ආරම්භයේදීම අපි සම්මුතියකට එන්න පුළුවන් අපි කතා කරන හැම දෙයක්ම 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා තියෙනවා ඔක්කොම වැටෙන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතරටයි එතකොට එහෙමනම් අපි කතා කරන හැම දෙයක්ම මොනවා හරි ධර්ම කරුණක් කතා කරනවා නම් ඒක අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරලම කතා කරන්න අපි උත්සාහයක් ගත්තොත් ඒ ධර්ම කර්ම කොතනද අපේ තියෙන්නේ කොතනද ක්‍රියාත්මක වෙන්නේ ඒ ධර්ම කර්ම කියලා කියන එක නැත්නම් අපි හිතමුකෝ මේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථ දැක්වීමට අපි පොඩ්ඩක් යමු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම වල තියෙන අර්ථ දැක්වීම මේ අර්ථ දැක්වීමට අනුව මේ ධර්මය ගැන කියන්නේ මෙන්න මෙහෙමයි මේ යම්කිසි సంతානයක ඇතිවන අනාගත අපාගාමි ගමන නවත්වාලන හරි දුක් නැති කරන යම් ධර්මතාවයක් යම් ධර්මයක් තියනවාද අන්නේ ධර්මයට කියනවා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා. එහෙනම් මේ ධර්මය අත්දකින්න ඕනේ මේ ධර්මයේ ක්‍රියාත්මක වෙන බව අත්දකින්න ඕනේ අපේ තුල කාමච්ඡන්දය කිව්වොත් උදාහරණයක් ගත්තොත් කාමච්ඡන්දය කිව්වොත් මේ කාමච්ඡන්දයේ මගේ තුල ක්‍රියාත්මක වෙන විදිහ ඒක අත්දැකීමෙන් කතා කරොත් හොඳ නැද්ද එහෙනම් මම නැත්නම් නිකම්ම කියනවා මේ නීවරණ ධර්ම පහ නීවරණ යටපත් කරගන්න කියලා කියන්නේ නැතුව නේද මට විදර්ශනා කියලා කියන්න නම් මට පුළුවන් වෙන්න ඕනේ මගේ අතුලාන්තයේ කාමච්ඡන්දේ ක්‍රියාත්මක වෙන හැටි අන්න ඒකේ අතුලාන්තේ කාමචන්දේ ක්‍රියාත්මක වෙන හැටි දෙපාර්ශ්වයම මේක සංසන්දනය කරමින් අපේ ජීවිත විනිවිද දකින්න කාමචන්දයා මොකද කරන්නේ නේද? ව්‍යාපාදයා මොකද මට කරන්නේ? මේ රටේ මිනිස්සුන්ට මොනවද කරන්නේ? නේද? තීන මිද්දේ විසින් මාව හකුලවන්නේ කෙසේද? මාව කොයි වෙලාවද හැකිලුවේ? මම උදව් කරන්න ඕන මොකටද? අද හවස තීන මිද්දේ විසින් මාව හකුලනවා නම් ඒ හැකිලීම නවත්තන්න මගේ තුල කුමක් කරන්න ඕනද කියලා පැහැදිලිව වෙනදා වගේ නැතුව මේක අතුලාන්ත දැකීමක් ඇතුව ඉදිරියට යාම සඳහා නේද? එහෙම යාම සඳහා අපි ධර්මයේ තුල තියෙන දේ සාකච්ඡා කරමු. ඒක තමයි මගේ අදහස තියෙන්නේ. මේක චූටි කර්මයක් වුණත් කමක් නැහැ. මරණය ගැන සිහිය කියලා කිව්වොත් එහෙනම් මේක කොයිතරම් දුරට මාගේ ජීවිතය නිරවුල් කරමින් තියනවාද? දැන් ඒ කරන වාද නෙවෙයි. ඒවා බෑ දැන්. හරි ඒවා පහ වුණා. නේද? මරණ සතිය වඩන්නේ කොහොමද කියන එකත් පහ වුණා. හ්ම්. ඒකවල ඒවා ආයතරක් හොයාගන්න නේද? එහෙම නෙවෙයි දැන් අපි බලන්නේ කොහොමද පරීක්ෂා කරලා බලන්නේ. හරි. මරණය සතිය මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙන කෙනෙකුට මෙන්න මේ වගේ සිහියක් තමයි තියෙන. එයාගේ ජීවිතේ මෙන්න මේ වගේ. එයා ජීවිතේ අත්දකින්නේ මෙහෙමයි. මරණ සතිය අඩු කෙනාගේ ජීවිතය අත්දකින්නේ මෙහෙමයි. එතකොට අපි බණ අහන ගමන් බලන්න මං කොතනද? හ්ම්. පරුස වචන කියන වැරද්ද දැන්ට සිද්ධ වෙමින් තියෙනවා නම්. එතකොට ඒ සිද්ධ වෙන්නේ ඇයි? ඒක සිද්ධ වෙද්දි මෙතන තියෙන ක්‍රියාවලිය මොකක්ද? මේක නවත්වාලන ක්‍රියාවලිය මොකක්ද? මගේ මනසින් මේ නවත්වාලන ක්‍රියාවලිය එනවද? එහෙම එන අය ඉන්නවද? නේද? අපි බලන්න මොකක්ද යද මේ මැෂින් එක දිහා. එහෙම. මගේ මැෂින් එක කොහොමද ෆෝමැට් වෙලා තියෙන්නේ. නේද? එහෙනම් මගේ මැෂින් එක කොහොමද මේ වෙනකොට වැඩ කරන්නේ? ඒකෝර අන්න එහෙම බැලුවොත් නම් අපිට පැහැදිලි වශයෙන් ජීවිතයේට ධර්මය ඒතර මේක ප්‍රබල ප්‍රායෝගික වැඩපිළිවෙලක් වෙන්න ඕනේ. ඉතාම ප්‍රබල ප්‍රායෝගික වැඩපිළිවෙලක් වෙන්න ඕනේ. නිකන්නම් පාණාතිපාතා වේරමණී මට දැන් කල්පනා වුණේ පංචශීලයේ සමාදන් කරවද්දිත් ඒක නොකරම මේ වේරමණී කියන සිතුවිලි උපද්දවන උපක්‍රමයක් කතා කරන්න හොඳයි කියලා. හරි? කොච්චර ඉපදිලා තියෙනවද කියලා බලමින් මේක කරොත් තමයි මේක හරියන්නේ. අන්තර සම්ප්‍රදාය කඩනවද? සම්ප්‍රදාය කඩන්නේ නැති ඇයි? අපි ඒ වගේ උසස් චින්තනයකින් මේ සම්ප්‍රදාය පළුදු කරොත් නේද? ඊට පස්සේ අනිත් අය පහත් චින්තනයකින් පළුදු කරනවා. අපි යම් කිසි උසස් අදහසකින් උදාහරණයක් විදිහට මම මුදල් පරිහරණය කරන්න තීරණය කරනවා. හරිද? මොකද මම කියන මට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේක කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම විදර්ශනාසිතකින් මුදල් අල්ලනවා. ඒක කොලයක් කියලා. ඒක පටි වියාපෝ <laughs> තේජෝ වායෝ කියලා. එහෙම කරා. එතකොට මම සම්ප්‍රදාය කැඩුවා. නේද? සම්ප්‍රදාය කඩපුවාම මගේ දෙවෙනියා ඊට ටිකක් අඩු විදර්ශනාවකින් ඔක් කරනවා. තුන්වෙනියා හොඳම විදර්ශනාවෙන් කරනවා ඊට පස්සේ. <laughs> නේද? අපේ අය එහෙම වුණොත් එහෙම ලොකු ගැටලුවක් නැකින්ද අපිට විනය කඩන්නට බෑ. විනය කියන්නේ සම්ප්‍රදායන කෝල අපිට ඇවිල්ලා තියෙන ශාසනයේ ආයුෂය කියලා කියන්නේ එකයි. ඉතින් ඒකින්ද අපි ඉතාම ප්‍රවේශමෙන් බොහෝම ප්‍රවේශමෙන් විදර්ශකයෙක්ගේ ජීවිතය. විදර්ශකයා කොහොමද මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන කර්මකාරණා ටික ගැන සඳහන් කරන මේක කර්මකාරණා ටික අපි අවබෝධ කරගමු මේ සඳහා අලුත් කාරණාවකට අපිට යන්න වෙනවා. ඒ අලුත් කාරණාව තමයි හැමෝටම අධ්‍යයනය කරන්න සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ ඒ අධ්‍යයනය කරන්න සිද්ධ වෙන දේ මූලික කරගෙන විතරයි මේ ගමන යන්න පුළුවන්. එහෙම නැතුව මේ ගමන යන්න බෑ. 84000ක් ධර්මස්කන්ධය වැටෙන එක තැනක් තියෙනවා. ඒක බුදු දේශනාවේ තියෙන එකක්. අටුවාවේ තියෙන මම දැක්කා ඒක. 84000ක් ධර්මස්කන්ධයම වැටෙන්නේ එකම එක ගොඩක් යටතට වැටෙන එක තැනකදී. එන්න ඒ විරුද්ධාවලියල ධර්මය තමයි මහා සතිපට්ඨානය. හරිද? එහෙනම් මහා සතිපට්ඨාන සූත්‍රයට අවධානය යොමු කරන්න වෙනවා අපිට මේ ගමන යන්න. මේකින මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කාරණා මොනවද කියලා හොඳින් ගවේෂණය කරන්න වෙනවා. දැන් කවුරුත් සතිපට්ඨාන සූත්‍රය අතට ගන්න වෙනවා හෙට අනිද්දා ඉඳලා ඉස්සරහට යනවා. එහෙනම් මේ පළවෙනි දින දෙකේ මම සතිපට්ඨාන සූත්‍රය ගැන කෙටි සටහනක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපි එකින් එක අරගෙන මේවා පිළිබඳව සාකච්ඡා කරමු. බොහෝම ගැඹුරින් මේ මේ තැන්වල මේ මේ තැන්වල මොනවද තියෙන්නේ කියලා අපිට සාකච්ඡාවකට යන්නට පුළුවන්කම තියෙනවා. හරි? මම මෙහෙම කියන්නම්. අපේ ජීවිතය විනිවිද දකින කෙනෙකුට මූලික සුදුසුකම් ලාභී ඒවා ගැන වැඩි කතා නොකර ඉඳයි මගේ අදහස. මොනවද මූලික සුදුසුකම් ලාභී? සීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය අවශ්‍ය තැන්වලදී කතා කරමු. හරිද? නැත්නම් අපි හැම හැමදාම සීල විසුද්ධියලා චිත්ත විසුද්ධියලා ලොකු ඉඩක් දෙනවා. දැන් ඒවා කතා කරලා කරලා තියෙන හින්දා එතනින් එහා තියෙන විදර්ශනාවක් ගැන නේද? මූලික සුදුසුකම් ලාභී සිතක් තියෙන කෙනෙක්. පූර්විකාව එහෙමයි එන්නේ එහෙමයි කතාව. ඒකට එහෙම තියෙන කෙනෙකුට අධ්‍යක්ෂය හැකි යම් කිසි වෙනසක් සහිත විනිවිද දැකිය හැකි දෙයක් තියෙනවා මේ ශරීරය පිළිබඳව ඒ තමයි මේක ගැලීම් පහක් මේ ජීවිතේ මගේ ජීවිතය කියන්නේ ගැලීම් මොකද ගැලීම් කියන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එනවට කියන ගලනවා කියන යම් කිසි ෆ්ලෝ එකක් කියලා කියනවා ගැලීමක් කියලා කියනවා. මොනවද මේ ගැලීම් පහ? මගේ මේ ශරීරය ගත්තොත් එක පැත්තකින් මම මේකට ආහාර දානවා. නේද? එතකොට ඒ ආහාර දානකොට ඒ ආහාර දිරවලා මේ ශරීරයට ගොඩා ගන්නවා. අනිත් පැත්තෙන් හැම පැත්තකින්ම මේ ශරීරයේ ශක්තියින් පිට වෙනවා. ආහාර විදිහටම තියෙනවා. මේ රූප කලාප විදිහට තියෙනවා පිට වෙනවා. විදෙනවා. ඒවා දැන් බලන්න හැම මැරෙනවා. ඒ හැම මැරෙනවා. දාඩිය වශයෙන් පිට වෙනවා. වතුර වාෂ්ප වෙනවා ශරීරයේ තියෙන. ළඟට මල මුත්‍ර වශයෙන් පිට වෙනවා ශරීරයේ සෙමසොටු වශයෙන් පිට වෙනවා මේ සියල්ල නිර්මාණය වෙන ඇතුලේ මේ සියල්ල නිර්මාණය වෙන්නේ වෙන්න හේතු වෙන ඒ කියන්නේ එක පැත්තකින් ඇතුලට දානවා අනිත් පැත්තේ පිට දානවා නේද අපි ශරීරයට පිපාසා වෙනකොට වතුර දානවා ඇතුලට. නමුත් ශරීරයේ යම් ද්‍රව ප්‍රමාණයක් එකතු වෙනකොට ඒවා දාඩිය වශයෙන් මල මුත්‍ර වශයෙන් පිට වෙනවා. ඒකට එහෙනම් මේකේ යම් කිසි ওই වගේ ජල චක්‍රය වගේ ජල චක්‍රය කියලා කියන්නේ කැරකෙන එකක්. එකම ජලය සමහරට අපි දෙසරයක් බීලා තියෙනවා. මට පොඩි කාලේ ජල චක්‍රය ගැන කිව්වම එහෙම හිතලා තියෙනවා. එකම වතුර ටික මම කීපවාරයක් බීලා ඇති කියලා. එතකොට අපේ ධර්මයේ ගැටේටපත් වෙන කෙනෙක් අය නෙවෙයි. මොකද අන්න ඒ වගේ අපිට මේ අපේ මේ ශරීරය කියන්නේ එහෙම චක්‍රීයව සිද්ධ වෙන දෙයක්. මේ එතකොට ඒක මොකක්ද? ගැලීමක්. බියල්ලක් වගේ ගැලීමක්. ඒ ඒ ඒ ගැන අපි ගොඩක් කතා කරන්න ඕනේ පිටියේදී. ඒ ගැන කතා කරන්න තමයි ඒ ගැන කතා කරන්න ඒකේ තියෙන ඇත්ත తত্ত্বය. මොකක්ද මේකේ අපි ඉගෙනගත යුතු තියෙන්නේ මේ මේ කයේ කයේ තියෙන දේවල් ගැන කය විනිවිද දකින්න. කය පිළිබඳ නොපෙනෙන නේද අපිට පේන පැතිකඩ තමයි දැන් ඔය බලන් ඉන්නකොට පේන්නේ. පේන දේ තමයි පේන්නේ අපි පේන පැතිකඩ තමයි ටෙලිනාට්‍යයක් බලනකොටත් පේන්නේ. අපේ යන්න සුදු එක්කෙනෙක් ආවන්න කොට එක්කෙනෙක් ආවන්න කළු එක්කෙනෙක් ආවන්න ලස්සන එක්කෙනෙක් ආවේ පේන පැතිකඩ. අපි එතන හිර වෙනවා. හරිද? ඒකට ලස්සන උදාහරණයක් තියෙනවා. ලස්සන උදාහරණ කතාවක් තියෙනවා. දෙන්නේ ගියා නාට්‍යයක් බලන්න කියලා. හරිද? නාට්‍යයක් බලුවට පස්සේ එක්කෙනෙක් අනිත් එක්කෙනාට කියනවා හොඳට නාට්‍ය බලුවද? දෙන්නෙක් තුන් දෙනෙක් තුන්දෙනෙක් මට මේ කතාව මතක අඩුයි නමුත් මේක වටින කතාවක්. තුන්දෙනෙක් ගියා නාට්‍ය බලන්න එයා වෙන කල්පනාවකින් නාට්‍ය බලලා තිබ්බා. ඒකෙන් එයාට ඒක තියෙනව මතක නැහැ. එක්කෙනෙක් හොඳට නාට්‍ය බලලා තිබ්බා. දැන් තුන්දෙනා කතා වෙනවා. වා කොහොමද? කතාව මම හරියට ඒ නාට්‍ය බලුවේ නැහැ. ඒකෙන්ද මට ඒක හරියට ඒකේ තියෙනව මට හරියට තේරුනේ නැහැ. දෙවෙනි එක්කෙනා කියනවා මම හොඳට බැලුවා. ඒකෙන්ද මට නාට්‍ය හොඳට තේරුණා කියලා. තුන්වෙනි එක්කෙනා පුදුම කතාවක් කියනවා. මම හොඳටම බැලුවා ඒකින්ද මට තේරුණේම නැහැ. අරයා කියනවා මම හොඳට බැලුවේ නැහැ ඒකින්ද තේරුන්නේ නැහැ කියලා. දෙවෙනි එක්කෙනා කියනවා මම හොඳට බැලුවා ඒකින්ද තේරුණා කියනවා. තුන්වෙනි එක්කෙනා මම හොඳටම බැලුවා ඒකින්ද මට මේක වටිනාකම තේරුමක් නැහැ කියලා. මොකද්ද තුන්වෙනි එක්කෙනා කරලා තියෙන්නේ? මේක නාට්‍යයක් කියන අදහසින් බලලා. දැන් අපි ඒක <laughs> හොඳටම බැලුවා කියලා කියන්නේ අපි රූපවාහිනියේ බලන ටෙලිනාට්‍යයක් කියලා ගන්න මේකේ වටේට කැමරාවක් තියෙනවා මේක රංගපෑමක් මේකේ වටේ කී දෙනෙක් දෙන්නේ මහා ත්‍රාසජනක මේ රණ්ඩුවකට සූදානම් වෙනවා හරිද දැන් අර වෙන කල්පනාවකින් බලන කෙනාට මේක මොකද්ද කියලා හොයාගන්න බැරි වෙනවා හොඳට බලන කෙනාට එයාට බොහොම තදින් දැනෙනවා මේ දෙන්න දැන් රණ්ඩු වෙයිද නැහැ දැන් මොනවා වෙයිද නැහැ කියලා හොඳටම බලන කෙනාට නේද එයාට තේරෙනවා මේක බොරුවක් හැම වෙලේම තේරෙනවා මේකෙන් මේ බොරුවක් මේ මේ බොරුවට මේ රණ්ඩු වෙන්න හදන්නේ මේ අරෙන් පැනිල්ලක් නැහැ ඔතන කී දෙනෙක් ඉන්නවද මේක මේකප් කරලා තියෙන්නේ අන්න හොඳටම බලන කෙනා අන්න ඒ වගේමයි විදර්ශනාව හරි ජීවිතයේ එතකොට මේ ටෙලිනාට්‍යය දෙන නොපෙනෙන පැතිකඩ හරි අන්න ඒ නොපෙනෙන පැතිකඩ නේද පෙනෙන දේ තුලමයි තියෙන්නේ පෙනෙන දේ තුලම තියෙන නොපෙනෙන පැතිකඩ තමයි විදර්ශනාව කියලා කියන්නේ පෙනෙන දේ තුලම තියෙන නොපෙනෙන පැතිකඩ. ඉතින් ඒකින්ද අපේ ජීවිතයේ අන්න ඒ කය පිළිබඳ තියෙන නොපෙනෙන පැතිකඩ බලා ගන්න විදිහ දේශනා කරලා තියෙන්නේ කොහෙද? මහා සතිපට්ඨාන සූත්‍රයේ. හරි? කය පිළිබඳ නොපෙනෙන පැතිකඩ බලා ගන්නට ක්‍රම 14ක්. හරිද? නොපෙනෙන පැතිකඩ එකක් මම නිකන් කියන්න මේ මහා ලොකු දේවල් නෙවෙයි. ඒවා ඒ වුණාට හරිම සුන්දර දේවල්. හරිද? මතකද නොපෙනෙන පැතිකඩකින් බලපු හින්දා අර එක පුරුෂයෙක් පන්නනවා ස්ත්‍රියක් පස්සේ නේද? පන්නකොට එතනින් පිටිපාතේ වැඩන හාමුදුරනම ඉතින් අහනවා මේ ස්ත්‍රියක් එහෙම මෙහෙම පැන්න දැක්කද? <laughs> නේද? එතකොට උන්වහන්සේ මත කියන්නේ ස්ත්‍රියක් කෙසේ වෙතත් අර සැකිල්ලක් නම් කෙනෙක් හිතයි අපේ මා ලොකු විදර්ශනාව නේද සාමාන්‍ය අද කාලේ නම් එහෙමයි කියන්නේ. ඕක මේ ස්ත්‍රියක් කියන්න බෑද නිකන් අට සැකිල්ලක් වගේ මෙයා කියලා. සත්‍ය වශයෙන්ම ඒක ඇත්ත. හරිද? මොකද උන්වහන්සේ ඉඳලා තියෙන මොන සංඥාවද එතකොට? ආර්ථික සංඥාවයි. ආර්ථික සංඥාවේ හිටපු කෙනෙකුට ඉන්න කෙනෙකුට පැහැදිලිවම අර ශරීරයේ විනිවිද ඇටනකින්ට අවධානය යන්නේ. ඒක මහා ලොකු කතාවක් නෙවෙයි, මහා ලොකු දෙයක් නෙවෙයි. නේද? රූපවාහිනිය ළඟට එන්න බත් කනවා, බත් පියා කියලා දන්නේ නැහැ උගුරෙන් පල්ලෙහාට. හරිද? ඒ අවධානය තියෙන තැනට විතරයි යන්නේ. හරි අවධානයට යොමු වුණා නම් යම් කිසි දෙයකට නේද? එහෙමනම් එතන පේන දෙයට වැඩිය නොපෙනෙන දේ පිළිබඳ යම් පැතිකඩක් තියෙනවා. ඉතින් ඇයි මට බැරි මෙවැනි මානසිකත්වයක් ඇයි අපි ඇති කරගත යුත්තේ? කායानुපස්සනාව තුළ ඒ වගේ නොපෙනෙන නොපෙනෙන පැතිකඩ දැක ගැනීම සඳහා ක්‍රම 14ක් ක්‍රම 14ක් තියෙනවා. ඉතින් මේක පියවරෙන් පියවරට තියෙන්නේ. හැම ක්‍රමයක්ම ඉස්සරහට ගිහිලා ඊට පස්සේ හරිය පුදුම කතාවක් තියෙනවා. දැන් ආනාපාන සතිය ඊළඟට ආනාපාන සතියෙන් පස්සේ තියෙන කායගත සතිය ඉරියාපත හරි මේ වගේ තියෙන ඒවා ධාතු මනසිකාරය ඊළඟට ඒවත් එක්ක අන්තිමට තියෙන නවසිර ටික ටික සති සම්පදාන්නේ පිළිබඳ තියෙන කොටස ඒවයින් පස්සේ තියෙන නවසිර ටික ටික මේවත් එක්ක 9යි 5ක් තියෙනවා අනිත් ඒවා 14ක් තියෙනවා මේ ආකාර 14ෙම අන්තිමට තියෙනවා ඒ කමටහන විස්තර කරලා ඊට පස්සේ දෙන ඉති අජත්තං වා කායේන කායේන කායන පස්සී හරති. කායේ කායන් පස්සී හරති. බහිද්ධාවා කායේ කායන් පස්සී හරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායන් පස්සී හරති කියලා. හරි? එතකොට මොකද්ද මේ? අන්න මට විනිවිද භාවය ඇති වෙච්ච නැති හින්දා හරිද? පෙනෙන කොටස තුල ඉඳගෙන මම එක්තරා කැලක් අල්ලගෙන ඉන්නවා. ජීවිතේ හරි අන්න ඒ කෑල්ලට මම කියනවා මගේ කොටස කියලා මට අයිති කොටස කියලා කියනවා ඒ මොකද ඒක විනිවිද දැක්කේ නැති හින්දා ඒ අයිති නැති කොටස අයිති කොටසක් විදිහට මට තේරෙනවා විනිවිද දැකේ නැති හින්දා ඒක හින්දා අන්න ඒ කොටස එක එක්කෙනාට සතිපට්ඨාන භාවනාව පටන් ගන්නකොට අධ්‍යාත්මික කොටස කියලා කියන එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. හරිද? ඒ වෙනස් ඇයි? ඒ ඒ අයට දැනෙන්නේ තමන්ගේ කොටස කියලා. සමහර කෙනෙකුට මේ වෙනකොටත් ශරීරය තමන්ගේ නෙවෙයි කියලා දැනෙන්නත් පුළුවන්. එහෙම දැනලා ඉන්න කෙනෙකුට එතන ශරීරයේ අධ්‍යාත්මික කියලා ගන්නට වෙන්නේ නැහැ. එහෙනම් වේදනා සංඥා සංකාර ටික තමයි ගන්න. ඒකේ ඉතින් ඒ වගේ තමන්ගේ කියලා දැනෙන යම් කිසි කොටසක් එක තදින් අල්ලගත්ත කොටසක් වෙන. සමහර අය යන්තම් අල්ලන් තියෙනවා. සමහර තදින් අල්ලගෙන තියෙනවා. අන්න එහෙම තමන්ගේ පැත්තෙන් අල්ලාගත්ත ඒ කොටස පැහැදිලිවම පැහැදිලිවම නැති කර ගැනීම සඳහා ඒක විනිවිද දැකීම සඳහා අන්න ඒ කොටසයි ඒ කොටස දිහායි බලන්න පටන් ගන්න. ඒකයි ඒ කොටස අරගෙන යා මොකද කරන්නේ? කේසා ලෝමා නකා දන්තා සචෝ මංසං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් යකනම් පිටකම් මේ විදිහට බලන්න පටන් ගන්න. ඉතින් මේවා තමයි මේ හරියට කරමු නේද? නේද? දැන් අපේ අර අර මගේ අර අර ඉන්නේ වගේ යනවා තියෙන්නේ. <laughs> ඒක මේ වතාවේදී අපි හරියටම කරමු. දැන් සතිපට්ඨානයට කාලයයි. ඒක විතර පටන් ගමු 2020 කියන්නේ නේද? මහා භයානක කාලයක් <laughs> උදා වෙමින් තියෙන රටේ අපි මේ භයානක කාලයට මුහුණ දෙන්නව මුහුණ දෙන්න ඕනේ. හරිද? මුහුණ දෙන්න ඕනේ. මහා වෙනස්කම් සිද්ධ වෙන කාලයක් සිද්ධ වෙන්නේ පනස්වීමෙන් තියෙන කාලේ අපි මේකට මුහුණ දෙමු. ඒකට මුහුණ දෙන්න. ඒකේ මඟ හරින්න කියලාද මේ කියන්නේ? බොහෝ දෙනා මෙන්න මෙහෙම කතාවක් කියනවා. මටත් ඇවිල්ලා කියනවා. භාවනා කර කර ඉන්න කාලේ නෙවෙයි. හරි. නෑ මං මං එතකොට කියන්නේ නෑ අනිත් පැත්තට කරනවා. ඇයි කියන්නේ? ඇයි මගේ භාවනාවෙන් කාට හරි හානියක් වුණාද? මේ රටේ ප්‍රශ්නයක් ආවද මගේ භාවනාවේ? කියන්න ඕනේ වනේ ඔෆිස් වලට ගිහිල්ලා කියන්න නේද? කම්මැලිකම තියෙන කාලේ නෙවෙයි. නේද? හොරකම් කර කර ඉන්න කාලයක් නෙවෙයි. හොරසිට පහර කරගෙන ඉන්න කාලයක් නෙවෙයි. එව්ව මොකුත් කියන්නේ නැහැ. හරි. තැබෑරුම් අරගෙන ඉන්න තියෙන කාලයක් නෙවෙයි. තැබෑරුම් වහන්න ඕන කාලයයි. එහෙමයි කියන්න ඕනේ. හැබැයි එකම වචනයක් කියන්නේ ඇවිල්ලා කට්ටිය භාවනා කරගෙන ඉන්න කාලයක් නෙවෙයි. උපාසකයෝ වෙලා ඉන්න කාලයක් නෙවෙයි. ඒ කියන්නේ තියෙන ටිකක් අයින් කරන්න කියලා කියන්නේ. කොච්චර ඉතුරු වෙලා තියෙන්නේ? නෑ භාවනා කර කර මේ රාජකාරිය ඉතින් ටික අපි කරමු. විදර්ශනාවෙන් යුක්තව රට දිහා බලන්නට ඕනේ. මේකින්ද අපි ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයාස අපයා ගන්නට ඕනේ. නැත්තම් මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද මේ කාලේ තමයි හොඳම කාලේ සිහියෙන් වාසය කරන්න. අන්න අය දිහා බොහෝ නරක මිනිසුන් ඉන්න කාලයක් උදා වෙන එක හරි වාසනාවක්. අන්න පේන පැත්තේ නොපෙනෙන පැත්ත. නේද? ඒක ඉතා සරල කතාවක්. ඒ වාසනාව කියන්නේ. කලකිරීම සඳහා නේද? ඉතාම සුන්දර රටක් අපිට තිබුණා නම් අපි කලකිරෙන්නේ නැහැ. හරි එහෙනම් කලකිරෙන්නම වෙනවා. කලකිරෙන්නේ නිකන් කලකිරෙනවා. අපි අපි කලකිරෙන්නේ කොහොමද? සසරටම කලකිරෙනවා. නිකන් කලකිරලක් නෙවෙයි. අර කොහොමද තියා? නේද? මොකද මේකේ මේ රට මේ ලෝකේ ආරම්භ බලපුවා ඇමරිකාව මොකද? බ්‍රිතාන්‍ය මොකද? ඕස්ට්‍රේලියාව මොකද? හැම තැනම කුහකකම්, ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධකම්, වෛරීකම්, යටිමඩිකම් කරන නේද කුපාඩිකම් මේ ඔක්කොම තියෙනවා. එහෙනම් මේ මේ සංස්කාරයේ හැටි. එහෙනම් සංස්කාරය සඳහා කලකිරීම ඇති කරගන්න මේ කාලේ පාවිච්චි කරන්න හොඳට පුළුවන්. ඒකින්ද මම ඒකයි මම කියන්නේ. මේක අනිත් ඕන වැඩකට අපි උදව් කරමු. හැබැයි අපේ සිහිය තියාගෙන ඉන්න ඕනේ කියලා සතිපට්ඨානයට කාලයයි. කිසි කතාවක් නැහැ. සතිපට්ඨාන සූත්‍රය හදාරන්න පටන් ගන්න අපි එකින් එක එකින් එක මේ පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් කය පිළිබඳව අධ්‍යාත්මික කය පිළිබඳව අපි විනිවිද දකින්නට ඕනේ. ඒකේ නොපෙනෙන පැත්ත දකින්න සූදානම් වෙන්න ඕනේ හැම වෙලාවකම. ඒකත් එක්ක තමයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අනිත් දෙක තමයි පොදුවේ තියෙන ඒවා තමයි බහිද්ධාවා කාය කායන් පස්සේ විහෙරති. බහිද්ධාවා කියලා කියද්දී Tamanට අයිති නොවන කයක්. අනුන්ගේ කියලා අපි එතනත් අල්ලගෙන තියෙන මේක අනුන්ගේ. හරි. ඒ විතරක් කියන්නේ මේක අපි හැම වෙලේම සංසන්දනය කරමින් ඉන්නේ. අන්න ඒ සංසන්දනය කරමින් අපි කියන මෙයා සුදු කෙනෙක්, මම කළු කෙනෙක්, මම සුදු කෙනෙක්, එයා කළු කෙනෙක් සාපේක්ෂයි. සුදු කළු කියන්නේ සාපේක්ෂයි. උසමිටි කියන්නේ සාපේක්ෂයි. නේද? ලස්සන කැත කියන්නේ සාපේක්ෂයි. එහෙනම් මේ සියලු දේ මොනවද? සාපේක්ෂ දේවල් වගේ. ලෝකේ ලස්සන කියලා જાතියක් නැත්තම් කැත කියන જાතියක් හැදෙන්නේ නැහැ. ලෝකයේ සුදු කියලා જાතියක් නැත්තම් කළු කියලා જાතියක් නැහැ. එහෙනම් හැම දෙයකම තියෙන සාපේක්ෂකම. එතකොට මම මේක මහා විකාර කතාවක්. හරි පුදුම වැඩක් වුණා. ඒක තැනැත්තෙක් ඉතාමත්ම ඒ කියන්නේ ගොඩාක් කළු වර්ණයෙන් යුක්ත ස්ත්‍රියක්ව සියලු දෙනාගේ අකමැත්තෙන් විවාහ වුණා. හැබැයි මේ තැනත්තා ඒ ස්ත්‍රියට කතා කරන්නේ සුදු කියලා. හරිද? ඉතින් මේ එතකොට මම ගිහිව ඉන්න කාලේ මම එතකොට නමුත් අපි විදර්ශනා කරන කාලේ නමුත් ඒ දවස්වලත් අපිට අදහසක් තිබුණා. මේක විය හැක්කක්. ඇයි? සාපේක්ෂයි. නේද? එයාට කිසිම ගාණ නැතු. මට හිතුණා ඇත්තට මේ ස්ථිර කරන නිස්සාවක් නෑ. මෙහෙම කතා කරන්නේ ඔක්කොම මිනිස්සුන්ට ඇහෙන්න කතා කරනවා මම. මම කිය ඇත්තටම තරහට කරනවද මේක කියලා තරහට කරනවා කියන්නේ අනිත් අය මෙයාට නිඳා කරපු හින්දා අනිත් අය රිදෙන්න කරනවද කියලා නැහැ සාපේක්ෂතාවයක් විතර තියෙන්නේ එයාට සාපේක්ෂව එයාට මේ විදිහටයි දැනෙන්නේ තේරෙන්නේ ඒතර අපි අපේ සිත්වලට දැනෙන හැටියට ලස්සන තෝරන්නේ සමහර කෙනෙකුට ලස්සනට පේන අය සමහර කට්ටිය කියනවා අප්පුවාට කොහොමද ලස්සන පේන්නේ මෙයා මට නම් හරීම අප්‍රසන්න පෙනුමක් තියෙනවා කියලා නේද මේ ලෝකේ ලස්සන මනින්නේ මොකෙන්ද? ලස්සනමයිනේ මිම්ම. ඒ ඒ පුදුරින්ගේ සිත්වල ඒක හරි විනිසුරු මණ්ඩලයක් දාන්න වෙලා තියෙන ලස්සනයි තෝරන්නේ. මණ්ඩලයක් මේ මණ්ඩලයේම එකතුවකින් තමයි තෝරන්නේ. එහෙනම් ලස්සන කියන ඒවා, කැත කියන ඒවා, සුදු කියන ඒවා, කළු කියන ඒවා ඔක්කොම සාපේක්ෂයි. හැබැයි ජීවිතය විනිවිද දකින්න අයට, ශරීරය විනිවිද දකින්න අයට ඒ එහා පැත්ත මෙහා පැත්ත දෙකම අන්න ඊළඟ පියවරට යන්න ඉති අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත් බහිද්ධා වා අජ්ජත් බහිද්ධ කියනකොට මේ දෙක සංසන්දනය වෙනවා සංසන්දනය කරමින් අපි මේ දෙක විමර්ශනය කරනවා බලනකොට එතකොට තේරෙනවා පැහැදිලිවම දෙපැත්තම ඒකයි කියලා. අන්න එතනයි මම ජීවිතේ විනිවිද දැක්කා නම් මහා ලොකුවට අපි නින්දා කරනවා මේ සැරේ. නින්දා නොකරින්න හොඳ නැහැ. හොඳටම නින්දා කරන්න. උපාසක, උපාසිකා, උපාසක වනමඩුවේ, උපාසිකා වනමඩුවේ මහා ලොකුවට කේසාලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිජ්ජන් කියලා ගියා නම් කතාව කිසිම විදියකින් ගෙදර ඇවිල්ලා කුලමල කතා කතා කරන්න බෑ. තහනම් නෙවෙයි. තහනම් නෙවෙයි. මේ භාවනාව කරන කෙනා කුලමල කතා කරන්න බෑ කියන එක තහනමක් නෙවෙයි. මොකද්ද? කුලමල අදහස් එන්නේ නැහැ. ජීවිතේ විනිවිද දැක්ක උන්ට කුලමල අදහස් එන්නේ නැහැ. ඇයි ලෝකේ සියලු දිය ඇලි විනිවිද දැක්ක උන්ට පේන්නේ වතුර විතරයි. හරිද? අන්න නොපෙනෙන කතාව නේද? රක්ෂපාන දිය ඇල්ල මෙහෙමයි, දුම් හිඳ දිය ඇල්ල මෙහෙමයි කියන අය ඒ ඔක්කොම කියන්නේ පිටින් පේන හැඩේ. හැබැයි ඇතුලේ තියෙන්නේ වතුර. එහෙනම් දිය ඇලි විනිවිද දැක්ක උන්ට සියලු දිය ඇලි එකයි එහෙනම් අපි කියන්නේ දියැලක් අපේ කය කියන්නේ දියැලක්. ඒක විනිවිද දැක්කා නම් ඒකේ කුලමල ගෝත්‍ර තියෙන විදිහ නෑ. ඒ හැඟීම තේරුම් ගන්න ඕන. නමුත් අපි එහෙමනම් කියනවා දුන් හිඳ දියැලක් නෑ කියනවනේ. ඒ දුන් හිඳ දියැලක් තියෙනවා. ඒ තියෙන්නේ මොකද? ඒකට හැඟීමක් නෑ. ඒ කියන්නේ මේක මේ මේක වැටෙන ආකාරයේ හැඩයට තමයි අපි දියැලලා කියලා කියන්නේ. ඒක වතුරට නෙවෙයි. එහෙනම් අන්න ඒ වගේ අපි මේක අජත්ත බහිද්දාවා කියන තැන දෙපැත්ත සංසන්දනය වෙමින් දෙපැත්ත සංසන්දනය වෙමින් දෙපැත්තේ තියෙන සාපේක්ෂතාවය නැති වෙන්න ඕනේ. එක පාටම නැති වෙන්නේ නැහැ. තව ඉස්සරහට ගියාමයි ඒක නැති වෙන්නේ. නමුත් ඒකේ ආරම්භයක් මෙතන තියෙන්න ඕනේ. හරිද? මේක මේ සාපේක්ෂතාවය නැති වෙලා নিরপেক্ষව මේක අපිට දැනනවා. මේ මේ අපිට පොඩියට හිතන්නේ මේ සතිපට්ඨාන සූත්‍රය ගැන පොඩියට හිතන්නේ. හරිද? ගිය ගිය වතාවේ වගේම මේ ගිය වතාවේ තණ්හාව ගැන කතා කරා. පොවදින්න බුදුමග දේශනා මාලාවේදී මම හිතනවා මේ වෙනකොට සංහාව පිළිබඳව යම් අදහසක් ඇති හැම දුකකටම හේතුව සංහාව කියලා. ඒකෙන්ද යල් පැන ගියා කොට සලකන අඩුවෙන් සලකන මහා සතිපට්ඨාන සූත්‍රය ඊටාම ඉහළ තලයකට ගැනීම නේවර සරහන් මාලාවේ ලොකු අරමුණක් හැම තැනකම හැම කෙනෙක්ම නිබඳව නිරතුරු ඉදිරියේ සතිපට්ඨානය ගැන කතා කළ යුතු වෙනවා. සතිපට්ඨාන ගැන කතා කළ යුතු වෙනවා. ඒ ඒ ඒත් එක්ක තියෙන බෞද්ධත්වයේ තියෙන සංකල්ප වෙනස් කරගත යුතු වෙනවා. ඇයි වෙනස් කරගත යුතු වෙන්නේ? ඒක දැනට තියෙනවා එක දහම් පාසලක හදිස්සියම හාමුදුරන්ට හිතිලා උදෑසන සතිපට්ඨාන සූත්‍රය දාලා. වටින හින්දා. ඒකේ වටින හින්දා එක දවසක් දාලා. දාපුවම එහෙ කට්ටිය ගමේ කට්ටිය කීප දෙනෙක් ඉක්මනට ඇවිල්ලා තියෙනවා. බය වෙලා. <laughs> ඇයි? අපවත් වීමක්වත් කියලා බය වෙලා කට්ටියක් ඇවිල්ලා තිබුණා. ඉතින් මටමයි මේ කතාව කිව්වේ මොනවා <laughs> කියලා. ඒ මොකද මේ සූත්‍රයේ තියෙන සංකල්පය තමයි නේද? මහා සත්‍යපට්ඨාන සූත්‍රය කියන්නේ මරුණහම දාන එකක් අපවත් වෙනවම දාන එකක්. ඒක තමයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මරුණහම දාන එකක් මේ හදලා තින්නේ. මෙච්චර වටින සූත්‍රය ගැන බෞද්ධයන්ගේ තියෙන අදහසත් ඒ වගේ නම් හරිත් අපි බොහොම පල්ලෙහාට මෙතන කුරු රට වැසියන් සතිපට්ඨානය ගැන දේශනා සතිපට්ඨානය දේශනා කරේ කුරුරට වැසියන්ට නුවණ තියෙන වැසියන්ට. අපේ මොන තරම් අලකලංචි තිබ්බත් මේ රටේ. මම අහනවා මේ පින්නන්ත අයගෙන් අපේ රටේ මිනිස්සු නුවණ තියෙන මිනිස්සුද නැද්ද? මන්නම් කියනවා බහුතරයක් නුවණ තියෙන මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ. බහුතරයක් නුවණ තියෙන මිනිස්සු ඉන්නේ. ඒක නිසා වෙන්න අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ අපේ රටේ සතිපට්ඨාන සූත්‍රය හොන්දට ගැලපෙනවා. හරි. ඒකද අපේ රටේ නොයේකුත් තැන්වල නොයේකුත් දෙනා ඉදිරියේදී මහා සතිපට්ඨානය ගැන කතා කරන්න පටන් ගන්න ඕන. ළිඳේදී හම්බුනහම, ගෙදරදී හම්බුනහම, ඔෆිස් එකේදී හම්බුනහම කොහොමද? නේද? කොහොමද මේ කායානුපස්සනාව කොහොමද දැන් ජීවිතේ විනිවිද දකින්නවද? ශරීරය ගැන විනිවිද දකින්නවද? හිත ගැන විනිවිද දකින්නවද? වේදනාවල් ගැන විනිවිද දකින්නවද? කියලා ඒ ඒ වගේ තියෙන කාරණා ඒ ඒ වගේ තියෙන කාරණා කතා කරන සුන්දර කාලයක් උදා කරගන්න පුළුවන් වුණොත් කුරුරට වගේ බොහෝ පින්වන්තයෝ බිහි වෙනවා. රටේ බොහෝ පින්වන්තයෝ බිහි වෙනවා කියලා කියන්නේ ඒ රටට වරදින්නේ මේ ක්‍රමවේදය නැත්තම් අපිට ඉස්සරහට යන්න පුළුවන්කම නැහැ. තියෙන දේ අපි හරියටම කරමු කියන එකයි මගේ යෝජනාව. ඉතින් ඒකින්ද අපි මහා සතිපට්ඨාන සූත්‍රය අතුල තියෙන කායානුපස්සනාවට අවතීර්ණ වෙන්නට ඕනේ ක්‍රමානුකූලව අපේ අදහස තියෙන්නේ ආනාපාන සතිය පුරුදු කර කර යන්නට ඕන හින්දා ආනාපාන සතිය පොඩ්ඩක් පැත්තකින් දාලා හැමදාම ටික ටික කතා කරන තියලා ඊළඟ කමටහන ඉඳන් ඉස්සරහට අපි ලබන සතියේ ඉඳලා ඉදිරියට අනිකුත් මොකද හැමදාම මම මේ උත්සාහ කරන්නේ හැමදාම කතා කරන දේවල් ටික පොඩ්ඩක් පැත්තකින් තියන්න. සීලය, සමාධිය මේ ඔක්කොම කතා කරා. දැන් ඉතින් ඒවා පුරුදු කරපු අය ඉන්නවා. මම ඒවම කතා කර කර ඉන්න එක පුරුදු කරපු අයට ලොකු හානියක් ඒකින්ද එතනින් එහාට කළ යුතු දේ ගැන ගොඩක් කතා කරන්න ඕනේ පුංචි පුංචි දේවල් තියෙන්නේ නමුත් ඒවා ලොකු දේවල් හරි හොඳයි එතකොට අජත්තංවා බහිද්ධාවා අජත්ත බහිද්ධාවා හරි හොඳයි ඊට පස්සේ තියෙන තැනයි ඒ ගැනත් අපි කතා කරන්න ඕනේ එතනින් එහාට මේ සමානාත්මතාවය දැක්කට පස්සේ කෙනෙකුට එතන තියෙන ඇත්තටම අපි ඔය අජ්ජත් බහිද්ද කියන තැන පොඩි තැනක් නෙවෙයි. හරිද? දැන් අපි හිතන්නකෝ එයාට පුළුවන්කම තියෙනවා මේ ලෝකෙම තියෙන ශරීර ගැන අරමුණු කරන්න. ඒ අරමුණු කිරීම හරීම ඒක මම කියන්නේ මේක නොපෙනෙන පැතිකඩක් කියලා කියන්නේ. ඒක හරීම සාධාරණ අරමුණු කිරීමක්. මට කියන්නේ මෙහෙම. එක්කෙනෙක් හොඳයි කියලා හිතෙනවා. මට සිතක් එනවා. 10 15 දෙනෙක් ඉන්න තැනක. අනිත් එක්කෙනාව මම ආශ්‍රය කරනවා. මට එයත් හොඳයි කියලා සිතක් එනවා. දැන් මගෙන් කිසිම අවසරයක් නැතුව මට එක හිතක් එනවා මොකද්ද? දෙන්නම හොඳයි කියලා. ඊට පස්සේ 10 දෙනාම මම ආශ්‍රය කරනවා. 15 දෙනාම ආශ්‍රය කරනවා. වෙන වෙනම එක එක්කෙනා එක එක්කෙනා ගැන අනේ හොඳයි අනේ හොඳයි කියලා අදහසක් එනවා. අන්තිමට මොකක්ද වෙන්නේ? ඔක්කොම හොඳයි කියලා එක හැඟීමක් එනවා. අන්න ඒ විදිහට මේ ලෝකයේ තියෙන සියලුම කෝටි 700ම ශරීර පිළිබඳව තමන් ගැන සහ අනුන් ගැන දැනෙච්ච විදිහට. හරිද? ඇත්තටම හිතන්න. මේ ලෝකේ එහාට මෙහාට යන හරිද? මම නිකන් මෙහෙම කියන්න. පැක් කරපු මොන හරි එකකින් ඔතපු. නේද මේ හැමෙන් ඔතලා තියෙනවා. හැමෙන් ඇත්තටම ඔතලා තියෙනවා ලී පිට වෙන්නේ නැති වෙන්නේ. ඒක හොඳට හොඳ ඇතිල්ලක් තියෙනවා. ආයේ මේකේ කොහෙන්වත් ඇතුලෙන්වත් පිට වෙන්නේ නැති වෙන දැන් අපි කට ඇරියත් ඒකත් ආයෙ ඔතලා තියෙන්නේ අර ලේ ටිකෙන් නැති වෙන්නේ ඔක්කොම සම්බන්ධයි. ඒක එකම රවුමකට මේ රේට් එක කරකෙන්න පුළුවන් විදිහට ඔතාගෙන තියෙනවා මේක. ඒ ඔතද්දි තින් එක එක්කෙනාගේ එක එක්කෙනාගේ ඒ ඒ රැපින් පේපර්ස් වල පොඩි පොඩි වෙනස්කම් <laughs> තියෙනවා. නේද? ඔතන තියෙන වෙන වෙන જાතික මම කියන්නේ ඇත්තටම කෙනෙකුට හිතෙන්න පුළුවන් විදිහක්. හරිද? ඒක කියන්නේ පේන දෙයට වැඩිය වෙනස් දෙයක්. නමුත් මේක ඇතුලේ ඔක්කොගේම තියෙන්නේ ලේ ස්පොන්ජ් එකකට ලේ වුණා වගේ මස් වගේකට ලේ වගේ තියෙන ඒක ඒ පැක් කරද්දී අපි දැන් සමහර ඒවා කඩාගෙන වැටෙන හින්දා වෙලාවට කෝටුවක් තියලා ඒක වටේට ඔතනවා. ඒ වගේම මේ නට් ඇන් බෝල් මොකුත් දාලා නැහැ මේකේ මේ නේද? මේ ඔක්කොම තියෙන මේ කටු ඇට කටු තියෙන්නේ අර හැඩේ තියාගන්න. ඒ හැඩේ තියාගන්න ඒවා එකක්වත් සම්බන්ධ නැහැ. ඒවා සම්බන්ධ වෙලා තියෙන්නේ මොනවද? මේක වටේම තියෙන නහර නහර වැල් වලින් ඉතින් මස් නහර එකතු වෙලා මේ ඇට සැකිල්ල වටේට ඒක තියලා ඒක හොඳට හොඳට තද කරලා පැක් කරලා එක එක හැඩෑවිල්ල තින් පැක් කරන්න ගිහිල්ලා. හරිද? ඒ වගේ ශරීර ඒ ශරීර මෙලෝ දෙයක් දන්නේ ඒ ශරීර උඩ තියෙන කොණ්ඩා කිසිම දෙයක් දන්නේ හං කිසිම දෙයක් දන්නේ හරිද? ඒවා තියෙන මස් කිසිම දෙයක් දන්නේ ලේ කිසිම දෙයක් දන්නේ ඒකට මේවැනි හැඟීමක් මේ ශරීරය ගැන ඇවිල්ලා මෙවැනි ශරීර කෝටි 700ක් එහාට මෙහාට යනවා. මේ ලෝකේ. හරිද? පස්සේ අපිට කතා කරේ කොහොමද යන්නේ කියලා. මෙලොවම දෙයක් නැහැ. ඒතර කොච්චර සෙම ගොඩක් ඇද්ද? කොච්චර කෙල ගොඩක් ඇද්ද? නේද? ඒ වගේ කොච්චර නම් මේකේ මේ දහ ජරා ගොඩක් මේ ලෝකේ හැට මෙහාට යනවා. මුළු ලෝකෙම ගඳයි මන්නක් කියන්නේ. මේ ලෝකේ සම්පූර්ණ අපිරිසිදු දුගඳ අප්‍රසන්න පිළිකුල් දේවල් වලින්ම පිරලා තියෙන ලෝකයක්. ඒක හැම තැනම නේද? අත්‍යවශ්‍යම පිරිසිදු දේවල් එකම ඉන්න සුවඳ තියෙන දේවල් එකම ඉන්න දෙවි කෙනෙක් ඉන්නවා කියලා කොහොමද තැනක් මම නිකන් එහෙම කෙනෙක් ඉන්නවා කියලා කියනවා නෙවෙයි දිව්‍ය ලෝකෙක. යාර මේ වගේ මනුස්ස ලෝකෙකට එන්න පුළුවන් නේද? අපිටත් මිනිස්සු ළඟ උත්තර ගඳ දැනෙනවා නම් සුවඳත් එක්කම ඉන්න දැන් ගන්ධබ්බ කියලා කියන්නේ මල් සුවඳ ආග්‍රහණයෙන් ජීවත් වෙන. සුවඳත් එක්කම ඉන්න දෙවි කෙනෙකුට මේ මනුස්ස ලෝකේ කොච්චර ගඳ ඇද්ද? නේද? එතකොට අන්න එහෙනම් මේ ගන්ධසාර ලෝකය ගැන එක හැඟීමක්. හරිද? මේ ඔක්කොම එකයි කියලා එක හැඟීමක්. ඒකට කියනවා සම්මර්ෂණ වශයෙන් ව්‍යාප්ත කරාය. සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ ඥානයකින් තැනකට ගන්න බෑ. නමුත් ඒක ව්‍යාප්ත වෙන්න ඕනේ තමන්ගේ තුලින්. එතකොට මෙන්න මේ වගේ විදර්ශනාවක් ඒකට අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත් බහිද්ධා වා මේ වගේම වේදනාව ගැන ඒක අපි කතා කරමු මේ වගේම සංඥාව ගැන සංස්කාරය ගැන විඥානය ගැන ඔය කියන දිය ඇලි පහ ඔය කියන ගැලීම් පහ තමයි තියෙන එකක් කය එකක් වේදනාව එකක් සංඥාව අනිත් එක සංස්කාරය අනිත් එක විඥානය මෙතනදී විඥානය කියන එකේ ඇත්ත తත්වය තේරුම් ගන්න චිත්තානුපස්සනාවත් වේදනාව කියන එකේ ඇත්ත తත්වය තේරුම් ගන්න වේදනානුපස්සනාවත් රූපේ ඇත්ත తත්වය තෝරගන්න කායાનුපස්සනාවත්. එහෙනම් ධම්මානුපස්සනාවට ඉතිරි දෙකට සංඥා සහ සංස්කාරයන්ගේ සත්‍ය ස්වභාවය විනිවිද දකින්නට ධම්මානුපස්සනාවත් කියන කාරණා ටික මූලික වෙලා අපිට ඔය සතිපට්ඨාන සූත්‍රයෙන් මේ විදර්ශනා වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් එතකොට අජ්ජත් බහිද්ද කියන සම්මර්ථන ඥානය ඇති කරගත්තට පස්සේ යම් කෙනෙකුට ඒ කෙනාගේ සිත කාමච්ඡන්ද ආදීන් කොහොමත් ගොඩාක් දුරට අතමිදිනවා. ඒ අතමිදීමත් එක්ක යාට ඇත්තටම ඔය කියපු පංච පාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම කියන එක අත්දැක ගන්න පුළුවන් මට්ටමට එනවා. ඒකයි තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් හරති වාය ධම්මානුපස්සීවා කායස්මින් නැති ඇතිවීම නැතිවීම වෙන් වෙන් වශයෙන් දකින කෙනාට ඒ දෙක එකතුව සමුදය සමුදය වය ධර්මානුපස්සීව කායස්මින් හරති කියලා අපි මේ වැටෙන්නේ කොතෙන්ද එතකොට ඒ කෙනා වැටෙන්නේ ඔන්න ඔය අවස්ථාවලදී තමහා විදර්ශනාව කියන පැත්තට වැටෙන්න පුළුවන්කම තියෙනවා අද අපි ගැන කතා කරලා තිනවා ඒ හින්දා මේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙනවා ජීවිතයේ විනිවිද දකින්න ඉතින් ඒ ඒකත් එක්ක අපේ සිතේ තියෙන සැබෑ ස්වභාවය අපි මේකට එකතු කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ ගමන ඉස්සරහට යන්න. අපි මේ බලාපොරොත්තු වෙච්ච තැනින් නැගී සිටින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද මහා සතිපට්ඨාන සූත්‍රයත් එක්ක අපි මේ යන වැඩපිළිවෙලේදී ඒකෙන් විතරක් නවතින්නේ නැහැ. හරිද? මූලිකව අපි මගේ පදනම විදර්ශනාවට පදනම එලා ගන්න ඕනේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ සමහර අයට කායානුපස්සනාව අමාරු වෙන්න පුළුවන් සමහර අයට වේදනානුපස්සනාව අමාරු වෙන්න පුළුවන්. ඒ ගැනත් අපි සාකච්ඡා කරමු කොයි වගේ කෙනෙකුට ඒක ගැලපෙන්නේ කියලා. කොහොමනොත් හැම එකක්ම අපිට උත්සාහ කරන්න පුළුවන්. ඒකින්ද අලුත් මුහුණුවරකින් අලුත් පසරේ අලුත් විදිහට අලුත් වැඩක් කරන්න පරණ වැඩක් මරුත් කරන්න නේද අපි අදිෂ්ඨාන කරගමු මේ වැඩසටහන හරහා ඉතින් මහා සතිපට්ඨාන සූත්‍රයත් එක්ක අපි කටයුතු කරමු. හෙට දවසේ අපි මේ සූත්‍රයේ තියෙන තව එක සමීකරණයක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපිට ඊළඟ දවසේ ඉඳලා පුළුවන්කම තියෙනවා එකින් එක එකින් එක මේ නොපෙනෙන පැතිකඩ තමන්ගේ තුලින්ම දකින්න. තමන්ගේ ජීවිතය සහ අනුන්ගේ ජීවිතයේ පෙනෙන ලෝකයේ නොපෙනෙන පැතිකඩ දැක ගන්නට තමන්ට මහා නර්ග අවස්ථාවක් අපි එකතු වෙලා උදා කරගමු. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි අද දවසේ මේ මංගල වැඩසටහන සඳහා සහ සම්බන්ධ වෙලා තමන්ගේ නිවසේ ඉඳන් මේ ධර්ම වැඩසටහන ට සම්බන්ධ වෙන්නට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මාත් එක්ක ඇවිල්ලා මේ මැදිරියේ ඉඳලා අද දවසේ මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ අය මේ මුල් වැඩසටහනේදී තමගේ දායකත්ව කොලයක් ලබා දීලා නැහැ. කලින් වැඩසටහන් ශ්‍රවණය කරපු පිරිසක් විදිහට ඒ හැමදෙනාම තමන් බාහුවලයෙන් හරියම්ම කරගත්ත වියදමේ වෙන් කරගත ගුවන් කාලය සම්පූර්ණ වශයෙන්ම හැම මොහොතක්ම ධර්මයේ දේශනා කරන්න යොදවන්න ඕනේ කියන පරම පවිත්‍ර කල්යාණ මිත්‍ර චේතනාවකින් තමයි ඒ අත්සන් අද්දාසේ මේ ධර්ම වැඩසටහන සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ අත්සන්ගෙත් මගෙත් එක්කම බලාපොරොත්තුව අපේ මූලික වශයෙන්ම අපේ නිවේදකතුමත් සඳහන් කරා වගේම මේ සියලු වැඩසටහන් වලට අපිට මේ සියලු දේ කරන්නට අපිට ශක්තිය ධෛර්ය උපයාස අපයා දුන්න දන්නාගම කුසල දමනාහිම් පානන් වහන්සේට මේ සියලු පුණ්‍ය ශක්තිය උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා බලාපොරොත්තු වෙන උතුම් බෝධියෙන්ම නිවනටපත් වෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.